සූත්‍ර පිටකයේ සංයුත් නිකායේ තුන්වෙනි කොටසේ මජ්ජිම පණ්ණාසකේ පළවෙනි උපය වර්ගයේ පස්වැනි සත්තත්ථාන සූත්‍ර දේශනාවයි. පින්වත්නි මෙම සූත්‍ර දේශනාව අප තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලේ එක අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේ ආර්ය මහා සංඝරත්නය අමතලා පින්වතුනි දේශනා කරනවා සත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ හිමස්මින් ධම්ම විනයේ කේවලී මුසිතවා උත්තම පෝරිසෝති කියලා. මේකෙන් පැහැදිලි කරන්නේ පින්වතුනි මහණෙනි සත්තැනක දක්ෂ වෙච්ච ස්ථාන හතකදී මෙන්න මේ කාරණා වෙනුවෙන් දක්ෂතාවය ඇති කරගන්න ඕන කියලා සඳහන් කරනවා. එතකොට ධර්මය ධර්ම විනය භාවිතා කරමින් ඒ ධර්ම විනයට තමන්ගේ ජීවිතයේ අනුගත කරමින් බඹසර වැස බඹසර Brahmachari ජීවිතයක් ගත කරලා උත්තම පුරුෂයෙක් බවට පත් වෙන්නට කියන පණිවිඩයයි මෙහිදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා දෙන්නේ. මෙහිදී සඳහන් කරන පින්වතුනි කාරණා හතක් තියෙනවා. ඒ සුවිශේෂී කාරණා හතක් තියෙනවා. ඒ කාරණා හත පින්වතුනි නම් කරලා තියෙන්නේ මේ විදිහට කතංච භික්කවේ භික්ඛු සත්තත්ථාන කුසලෝ මහණෙනි කුමක්ද මේ සත්පත්තාන කුසලය කියලා කියන්නේ? ඉද භික්ඛවේ භික්ඛු රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානාති රූපස්ස අස්සාදං පජානාති රූපස්ස ආදීනවං පජානාති රූපස්ස නිස්සරණං පජානාති පින්තුනි මෙන්න මේ කාරණා හත තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී ඉස්මතු කරලා පෙන්වන මොනවද පින්තුනි රූපය දැනගන්න ඕන රූප සමුදය දැනගන්න ඕන රූප නිරෝධය දැනගන්න ඕන රූප නිරෝධය සිද්ධ කරන ක්‍රමවේදේ නැත්නම් ප්‍රතිපදාව දැනගන්නට ඕන රූපේ ආස්වාදය දැනගන්න ඕන ආධිනවය දැනගන්න ඕන නිස්සරණය දැනගන්න ඕන යම් කෙසේ ශ්‍රාවකයෙක් පින්වතුනි මෙන්න මේ காரணා හත මනවින් අවබෝධ කරගෙන ඒ තුලට තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකවම මේ ධර්මය තමන්ගේ ජීවිතේ පවතිනක් බවට පත් කර ගන්නට යම් කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ආන් ඒ කෙනා පින්වතුනි සඳහන් කරනවා උසිතවා ඒ කියන්නේ Brahmacharyaව වැස අවසන් කරපු කෙනෙක්. උත්තම පෝරිසෝ මේ ශ්‍රාවක සත්‍යයා අතර උතුම්ම පුරුෂයෙක් බවට ඒ කෙනාට පත් වෙන්න පුළුවන් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. එහෙද පින්නතුනි මේ කාරණා හත සාකච්ඡා කරන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර විඥාන කියන මේ කාරණා මහ පදනම් කරගෙන අපි මේකට කියන හුරු පුරුදු වචනයක් තියෙනවා පින්වත්නි පංචස්කන්ධය කියලා. මේවා උපාදාන කරගන්න හින්දා අපි ඒකට පාවිච්චි කරනවා පංච උපාදානස්කන්ධ කියලා. අපි බලමු පින්වත්නි මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ කෙසේද අපිට පහදලා දෙන්නේ කියලා. විශේෂයෙන්ම පින්වත්නි ඒ රූපය පිළිබඳවත් වේදනාව පිළිබඳවත් සංඥාව පිළිබඳවත් සංඛාරය පිළිබඳවත් විඥානය පිළිබඳවත් ඒ හැම කරුණක්ම ගත්තාම මා මුලින් සිහිපත් කරපු විදිහට ස්ථාන හතකදී නැත්නම් කරුණු වශයෙන් හතකින් තමන් දැනුවත් වෙන්නට ඕන. අන්න ඒකයි තාම වැදගත් වන දේ. ඒ අනුව පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙහෙම කතමංච භික්ඛවේ රූපං මහණෙනි මොකද්ද රූපය කියලා කියන්නේ ඈ එතෙන්දී උන්වහන්සේ පැහැදිලි කරනවා පින්වත්නි චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චත භික්ඛවේ රූපං එතකොට දැන් පැහැදිලි කරනවා රූපය කියලා කියන්නේ මෙන්න මේකයි. මොකද්ද? අපි හැමෝගම මේ ශරීරයේ සකස් වෙලා තියෙන පින්වතුනි ධාතු හතරක් එකතු වෙලා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. අපි මේවට කියනවා සතර මහා භූත කියලා කියනවා. එහෙම නැත්නම් ඒවා භූත රූප හැටියටත් කියනවා. එතකොට පින්වතුනි මෙන්න මේ හතරෙන් පඨවි කියන්නේ තද කොටස්, ආපෝ කියන්නේ තරල වශයෙන්, ද්‍රව වශයෙන් තියෙන ජලය වගේ කොටස් ටික. ඒ වගේම තේජෝ කියලා කියන්නේ උෂ්ණත්වය, වායෝ කියලා කියන්නේ වාතය. එතකොට මේ කාරණා හතරෙන් තමයි අපේ මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මෙන්න මේක දැනගන්නට ඕන. ඒකයි පින්වත්නි රූපය රූපම් පජානාති කියලා කියවේ. ඒකයි රූපය හඳුන ගන්නවා කියලා කියන්නේ මට ලැබිලා තියෙන මේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ පදාර්ථ වලින් කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට පින්වත්නි මේ රූප සමුදය සිද්ධ වෙන්නේ කොහොමද? ආහාරය නිසා. මේ රූපය කියන එක හටගන්නේ නැත්නම් මේ රූපේ පවත්වාගෙන යන්නේ ආහාරය නිසා. දැන් ආහාර කියලා ගත්තාම පින්වත්නි ප්‍රධාන වශයෙන් ආහාර වර්ග හතරක් දේශනාවේ සඳහන් කරලා තියෙනවා කබලින් ආහාරය, පස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා හතරක් තියෙනවා. මෙතෙන්ද පින්වත්නි චාතුම්මා භූතිකමිනි රූපයේ සමුදය සඳහා බලපාන්නේ කබලින් ආහාරය කියන එකයි මේ මෙතන විස්තර කරන ආකාරයට. ඊළඟට පින්වත්නි කොහොමද මේ ආහාර නිරෝධය සිද්ධ කළාම රූප නිරෝධය කියන එක සිද්ධ වෙනවා. ආහාර නිරෝධය සිද්ධ කළාම රූප නිරෝධය කියන එක සිද්ධ වෙනවා. එතකොට නිරුද්ධ කරනවා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? ඒ පිළිබඳව අපි තුළ තියෙන කැමැත්ත, ආශාව, අල්ලා ගැනීම, නැත්නම් අපි ඒකට කියනවා රාගය, රාගානුසය, පටිඝානුසය කියලා කියනවා. ඇලීම සහ බැඳීම, අල්ලා ගැනීමේ ස්වභාවය පින්වතුනි අපි නැති කරන්නත් මේක තමයි නිරුද්ධ කරනවා කියලා කියන්නේ. එතකොට නිරුද්ධ කරන ක්‍රමවේදය තමයි පින්නතුනේ අරියෝ වට්ටංගිකෝ මග්ගෝ ආර්ය ශ්‍රාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා සමාධිය දක්වා යම් කිසි කෙනෙක් පින්නතුනේ මේ මාර්ගාංග ටිකට ප්‍රවේශ වීම කියනවා රූපය නැති කරන ක්‍රමවේදේ නැත්නම් මාර්ගය කියලා. ඊළඟට පින්නතුනේ මෙතෙන්දී අපිට දකින්න කියනවා තව කාරණා තුනක්. මොකද්ද ඒ? පළවෙනි එක රූපයේ ආස්වාදයේ දකින්න කියලා කියනවා. මොකද්ද පින්වත්නි රූපයේ ආස්වාදය කියලා කියන්නේ? අපේ මේ ශරීරයට යම් සතුටක්, සොම්නස්සහගත භාවයක්, ප්‍රීතියක් දැනෙනවා නම් යම් දෙයක් නිසා ආන් ඒකට කියනවා රූප ආස්වාදය කියලා. නමුත් මේ ලබන ආස්වාදය පින්වතුනි එක විදිහට පවතින එකක් නෙමෙයි. මේක විපරිණාමය මත පදනම් වෙච්ච වෙනස් වෙන ස්වභාවය පදනම් කරගත්ත දෙයක් නිසා අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත වන නිසා අපිට කියනවා ඒකට ආදීනවය. එතකොට රූපේ ආදීනවය කියලා කියන්නේ පින්වතුනේ හොඳයි, නිට්ටයයි, සුඛයි හැටියට අපි ගත්තට පින්වතුනි එක එහෙම පවතින එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණේ තියෙනවා. මොකද හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගත්තා නම් ඒ සියල්ලම පින්වතුනි අනිත්‍යතාවයටපත් වෙනවා. ඒ නිසා ඒ අනිත්‍යතාවය පින්වතුනි යම් දෙයක පවතිනවා නම් ඒක තමයි රූපේ ආධිනවය කියලා කියන්නේ. එතකොට පින්වත්නි යම් කෙනෙකුට පුළුවන් නම් යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහණං ඉදං රූපස්මින් ඉස්සරහ එතකොට මේ රූපය පිළිබඳව තියෙන චන්දරාගය කියලා කියන්නේ පින්වතුනි තණ්හාව. නැත්තම් කැමැත්ත. එහෙම නැත්තම් අල්ලා ගැනීම යම් කෙනෙකුට පුළුවන් නම් චන්දරාග පහනා. ඒක බැහැර කරලා දාන්න. අත්හැරලා දාන්න. ඒකෙන් මිදෙන්න ආන් ඒකට කියනවා පින්වතුනි කුමක්ද? රූප නිස්සරණය කියලා කියනවා. එතකොට බලන්න පින්වතුනි අපි මෙතෙන්දී රූපය කියන එක දැනගන්න ඕන, රූප සමුදය දැනගන්න ඕන, රූප නිරෝධය දැනගන්න ඕන, රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැනගන්න ඕන, රූප ආස්වාදය දැනගන්න ඕන, රූප ආධිනවය දැනගන්න ඕන, රූප නිස්සරණය දැනගන්න ඕන. එතකොට මෙන්න මේ ටික තමයි පින්වතුනි සත්තක් ඨානේ කියලා කියන්නේ. එතකොට මේව පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් ශක්තිය අපි තුල ඇති කරගත්තාම ආනි කුසලයක් බවට පත් වෙනවා. ඒකයි පින්වත්නි සත්තඨාන කුසලය කියලා මේකට කියන්නේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ පින්වත්නි පරිබාහිර ලෝකයක් ගැනවත් වෙනත් කෙනෙක් ගැනවත් නෙමෙයි තමන් ගැනමයි. එතකොට අපි නුවණින් දකින්නට උත්සාහවත් වෙන්න ඕනන්නේ පින්වතුනි තමන්ගෙන් පරිබාහිර ගස්සල් වලින් හැදිච්ච මේ අවකාශ ලෝකය ගැන නෙමෙයි. ඒ වගේම වෙනත් කුජල වස්තු සම්පත් ඒව ගැන නෙමෙයි. අපි අපි තුලමයි මේ මේ தත්ත්වය දකින්නට කියන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ. එතකොට පින්වතුනි යම් කෙනෙක් මෙන්න මේ காரணා හතර නිවැරදිව දැක්කොත් ආන් ඒ කෙනාට මොකක්ද ඇති වෙන්නේ පින්වතුනි රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න එතකොට මේ රූපේ පිළිබඳව තිබිච්ච ආසාව මමත්වය කැමැත්තය ඒ කොම පින්වතුනි අයින් වීම සඳහා නිර්වේදය සඳහා විරාගය නොඇලීම සඳහා නිරෝධය දුරු කිරීම සඳහා හේතු වෙනවා යම් කෙනෙක් පින්වතුනි නුවණින් මෙන්න මේ ටික දකිනවා නම් ආන් ඒ කෙනාට කියනවා පින්වතුනි සුප්පතිපන්න පුජ්‍යලයා කියලා. නැත්නම් අප සුපටිපන්න කියලා කියන්නේ සංඝ රත්නයේ වඳින ගාථාවේ තියෙන ගුණයක් හැටියට පළවෙනි ගුණය හැටියට හඳුන්වන්නේ පින්වතුනි. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් ධර්මයේ දකින ධර්මයේ පසක් කරගන්නට උත්සාහවත් වෙන ධර්මයේ පසක් කරගන්නා කෙනා කියන අදහස තමයි සුපටිපන්නා කියලා කියන්නේ. එතකොට පින්වත්නි මෙන්න මේ ක්‍රමයට මේ තියෙන රූපය පිළිබඳ කෙනෙක් තුල තියෙන නිර්වේදී ලක්ෂණය, විරාග ලක්ෂණය, නිරෝධ ලක්ෂණ ආදීන් තෘෂ්ණාව උපාදානය කරගන්නේ නැතුව සම්පූර්ණයෙන් මිදුණට පස්සේ ආන් ඒ කෙනාට කියනවා පින්වතුනි සුවිමුත්ත කියලා කියනවා. සුවිමුත්ත කියන්නේ මුත්ත කියන්නේ මිදෙනවා. සුවිමුත්ත කියන්නේ විශේෂයෙන්ම මිදෙනවා. ආ ඒ කියන්නේ පින්නතුනේ උපාදාන ශේෂ නොකොට සම්පූර්ණයෙන්ම දුරු කරනවා කියන අදහසයි. සුවිමුත්ත කියලා කියන්නේ සුවිමුත්ත චිත්ත කියලා කියන්නේ දැන් රහතන් වහන්සේ නමකගේ සිත සුවිමුත්තයි. උන්වහන්සේලා මිදිය යුතු අත්හල යුතු සියල්ලෙන් මිදිච්ච සියල්ල අත්තරපු උතුමන් වහන්සේලා. ආන් ඒ නිසා සුවිමුත් කියන වචනේ තෙන්දි පාවිච්චි කරනවා. ඒ වගේම තමයි කේවලී කියන වචනේ පාවිච්චි කරනවා. රහතන් වහන්සේ වෙනුවෙන් කේවලී කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා මෙන්න මේ විදිහේ කෙනෙක් වෙනුවෙන් මට පරිවර්තයක් පණවන්න බෑ කියලා කියනවා. පරිවර්තයක් කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? එවැනි සත්‍යයක් මරණින් පසු යලි උත්පත්තියක් අහවල් තැන සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. පරිවර්තයක් කියලා කියන්නේ ඒකයි. දැන් බලන්න පින්වත්නි පින් කරපු කෙනෙකුට ඒ පිනෙන් පරලොව යනවා නම් ඒ ඒ කෙනා පින්වත්නි මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ මේ සප්ත සුගතිවල උත්පත්තිය ලබනවා. පවෙන් පරලොව යන කෙනා සතර අපායේ ඔසුපත් නරකවල උත්පත්ති ලැබනවා. ධානුම් පරලොව යන කෙනා රූප අරූප මමතලවල උත්පත්ති ලැබනවා. නමුත් මෙතෙන්දී පැහැදිලි කරන්න පින්වතුනේ වසිතවා භ්‍රමචරියන් කතං කරණීයන් නාපරං ඉත්තත්තායකින් තත්ත්වයට ආවට පස්සේ ඒ කෙනාට මරණයෙන් පස්සේ නැවත පැවැත්මක් නැහැ. පරලොව නොගිය පරලොව යන්න තරක් නැහැ කියන අර්ථයයි මෙන්න මෙතන තියෙන්නේ. ආන් ඒ නිසා කියනවා පින්වතුනේ උන්වහන්සේලා වෙනුවෙන් යේකේවලීනෝ වට්ටන්තේ සම්නක්ති පඤ්ඤාපනාය ඒකෙනෙකුලින් වර්තයක් පණවන්න පුළුවන් කමක් නැහැ කියලා කියනවා. එතකොට පින්වත්නි මෙන්න මේක රූපයේ පිළිබඳ බුදුන් වහන්සේ සිද්ධ කරන විවරණය. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා කතමාච භික්ඛවේ වේදනා මොකද්ද මහණෙනි වේදනාව කියලා කියන්නේ? චෛමේ භික්ඛවේ වේදනා කායා මහණෙනි වේදනාවල් හයක් තියෙනවා. චංකුපස්සජ්ජනා වේදනා සෝත් සම්පස්සජනා වේදනා ඝාන සම්පස්සජා වේදනා ජීවා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා එතකොට පින්නතුනේ විඳීම් හයක් තියෙනවා මොනවද මේ විඳීම් හය ලබාගන්නේ සලායතන හරහා සලායතන කියන්නේ ආයතන 6යි ඇසයි කනයි නාසයයි කටයි ශරීරයයි මනසයි එතකොට පින්වතුනි මේ ආයතන හරහා අපි ලබා ගන්නා පස්ස කියලා කියන්නේ ස්පර්ශය. ඇහැට රූපයක් ගැටුණාම ඡායාව නැත්නම් රූපය කියලා කියන්නේ පින්වතුනි රූප කලාපයක් වර්ණයක් එතන පේන්නේ ඒ වර්ණය දැකලා චක්කුංච පටිංච රූපංච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ඇසයි රූපයයි විඥානයයි තුනම එක වුණාට පස්සේ අපි රූපේ ස්පර්ශ කිරීම කියන එක සිද්ධ වෙනවා. එතෙන්දී ඇසක් තියෙන්න ඕනේ, රූපයක් තියෙන්න ඕනේ, විඥානයක් පහළ වෙලා තියෙන්න ඕනේ. මේ සියල්ල එකතු වුණාට පස්සේ අපි කියනවා පින්වතුනි ස්පර්ශය සිද්ධ වෙනවා කියලා. ඒකට අපි කිව්වා චක්කු සම්පස්සජ වේදනා. එතෙන්දී පින්වතුනි ඇහැ පිනව ගන්න පුළුවන් වුණා නම් ඒක සුඛ වේදනාවක් බවට පත් වෙනවා. යම් කිසි කෙනෙක් ඒ දැකපු රූපය නිට්ටයයි සුඛයි අනිත්‍යයි ආත්මයි කියලා ගත්තොත් ඒක සුඛ වේදනාව. අනිත්‍යයි දුකයි අනාත්මයි හැටියට කෙනෙකුට ගන්න පුළුවන් නම් ඒක තමයි දකින්න ඕන දේ. නමුත් පින්වත්නි සාමාන්‍ය ජීවිතයේ මේ ඇස පිනවන්න පුළුවන් වුණාම සුඛ වේදනාව පිනව ගන්න බැරි වුණාම ඇති වෙන්නේ දුක් වේදනාව. නමුත් ඥානවන්ත කෙනෙකුට පුළුවන්කම තියෙනවා මැදිහත් වේදනාවක් අපි ඒකට කියනවා මැදිහත් විදීම නැත්නම් උපේක්ඛා වේදනාව කියලා තව අවස්ථාවක් හැටියට සලකනවා. එතකොට පින්වත්නි ඇහෙන් රූපේ ස්පර්ශ කරනවා කනෙන් ශබ්දේ ස්පර්ශ කරනවා නාසයෙන් ගඳ සුවඳ ස්පර්ශ කරනවා කටෙන් රසය ස්පර්ශ කරනවා ශරීරයෙන් ස්පර්ශ පහස ලබනවා විඳිනවා මනසෙන් ධර්ම ස්පර්ශ කරනවා එතකොට පින්වත්නි මේ ආයතන හයෙන් අපි විදීම් කියන එක सिद्ध කරනවා එතකොට අපි මෙන්න මේක තමයි පින්වත්නි වේදනාව කියලා කියන්නේ එතකොට වේදනා සමුදය කියලා කියන්නේ මොකද්ද පින්වතුනි වේදනාව හටගන්නේ කොහෙන්ද? පස්ස නිරෝධෝ ස්පර්ශ නිසා. මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒකයි චක්කුංච පටිච්ච රූපංච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. එතකොට මේ තුනම එක වුණාට පස්සේ ස්පර්ශය කියන එක සිද්ධ වෙනවා. එතකොට මොකද්ද පින්වතුනි මේ වේදනාවේ වේදනාවට හේතුව ස්පර්ශය කිරීමයි රූපේ ස්පර්ශ කරා, ශබ්දේ ස්පර්ශ කරා, ගන්ධ සුවඳ ස්පර්ශ කරා, රසේ ස්පර්ශ කරා, ශරීරයෙන් ස්පර්ශ කරා, මනසින් ධර්මතා ස්පර්ශ කළා. ඒ ස්පර්ශ කරපු හේතුව නිසා තමයි පින්වතුනේ වේදනාව කියන එක සමුදය වුණේ හටගත්තේ. එතකොට බුදුහාඳුර දේශනා කරනවා එහෙමනම් මොකද්ද අපි කරන්න උනන්නේ මේ වේදනාව නිරුද්ධ කරන්නට ඕන මේක නැති කරන්නට ඕන ඒ සඳහා තියෙන ක්‍රමවේදය මොකද්ද? අය මේ වරියත්තන්ගේ කොමග්ගෝ ආර්යචායක මාර්ගයයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදී වශයෙන් තියෙන මාර්ගාංග 8 අනුව අපි පිළිපදමින් දිගට ගමන් කරමු. ඊළඟට පින්වත්නි අපි දකින්න ඕනේ තව කාරණා තුනක් මෙතෙන්දී රූපය ගැන අපි බැලුවා ආස්වාද වශයෙන් ආධිනව වශයෙන් නිස්සරණ වශයෙන් මෙහිදෙත් අපිට වේදනාවේ ක්‍රම තිත්තේටම බලන්න පුළුවන්කම අපි ඇති කරගන්නට ඕනේ. මොකද්ද පින්වතුනි වේදනාවේ ආස්වාදය කියලා කියන්නේ? වේදනම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. මේ විඳින්ට ගිහිල්ලා ඇයෙන් රූපයක් බලලා කනෙන් ශබ්දයක් අහලා ඇහැ සතුටු කළා නම් වින්දනං කන සතුටු කළා නම් වින්දනං ඒ පිළිබඳ යම් ඇලීමක් ඇති වුණා නම් බැඳීමක් ඇති වුණා නම් අපි ඒකට කියනවා උපාදානය කියලා. ආන් ඒකට අපි කියනවා මොකද්ද කියලා? මොකද්ද පින්වතුනේ? සෝමනස්ස භාවයට සතුටපත් වෙනවා මේක තමයි ආස්වාදය. යම් දෙයක් විඳලා මේ කියන ආයතනය සතුටු කරගන්න අවස්ථාව තියෙනවා නම් ඒකට කියනවා ආස්වාදය කියලා. නමුත් අපි හිතමු පින්වත්නි යම් කෙනෙක් ආයතන 6ම සතුටු කරගත්තා. නමුත් මේක ස්ථිරව තියනවද නැන්නේ වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙන ස්වභාවයට අපි විපරිණාමය කියලා කියනවා. අනිත්‍ය ස්වභාවය කියලා කියනවා. ආන් ඒ ස්වභාවය මොකද්ද පින්වත්නි මේ වේදනාවේ ආධිනවය. එහෙමනම් බුදුන් වහන්සේ අපිට දේශනා කළේ මොකද්ද පින්වත්නි ස්ථාවර නැත්නම් ස්ථිර නැත්නම් වෙනස්ව ස්වභාවයෙන් යුක්ත වෙනවා නම් වෙනස් වෙනකොට දුක කියන එක Tamanට ඇති වෙනවා නම් මොකද්ද අපි කරන්න ඕනන්නේ ඒ පිළිබඳව තියෙන චන්ද රාගය නැති කරගන්න ඕනේ චන්ද රාගපහානාය සම්පූර්ණයෙන් චන්ද රාගය කැමැත්ත දුරු කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරා යම් කෙනෙකුට පුළුවන් නම් පින්වතුනි මෙන්න මේ විදිහට වේදනාව මොකද්ද කියන එක දැනගත්තා. වේදනාව සමුදය වන්නේ කොහොමද කියලා දැනගත්තා. වේදනාව නිරුද්ධ කරන්නේ කොහොමද කියලා දැනගත්තා. නිරුද්ධ කරන මාර්ගය දැනගත්තා. ඒ වගේම වේදනාවේ ආස්වාදය දැනගත්තා. වේදනාවේ ආධිනවය දැනගත්තා. වේදනාවේ නිස්සරණය දැනගත්තා. මෙන්න මේ කෙනාට පින්වතුනි ඒ කෙනා වේදනාය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා අන්න ඒකන මේ වේදනාවෙන් සම්පූර්ණයෙන් අත්හැරලා දාන්නට මිදෙන්නට නොඇලී කටයුතු කරන්නට මේ ඉදිරි තමන්ගේ ආධ්‍යාත්මය සකස් කර ගන්නවා ආන් ඒ කෙනාට කියනවා කවුද පින්වතුනේ සුපටිපන්නා නිවරදී ප්‍රතිපත්තිගරුක නිවරදි මාර්ගයට පිළිපන් කෙනා කියලා කියනවා. හිමස්මින් ධම්ම විනය ගාදන්තේ මෙන්න මෙයා ධර්ම විනය උපරිම ඵල ප්‍රයෝජනෙ ලබාගත් කෙනා බවට පත් වෙනවා. එතකොට පින්වත්නි මෙන්න මේ ශ්‍රාවකයා මෙන්න මේ තැනට වේදනාව පිළිබඳ මේ ස්ථාන හතේදී සත්තඨාන කුසලයේම වර්ධනය කරගත්ත මේ කෙනාට පුළුවන්කම ලැබුණා මොකද්ද වේදනාය නිබ්බිදා සම්පූර්ණ නැති කරන්ට වේදනාය නිරෝධා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා කිසිම අනුපාද උපාද කියන්නේ පින්වතුනි උපාදාන සහිතයි අනුපාද කියලා කියන්නේ උපාදාන රහිතයි උපාදාන රහිත වුණා නම් උපාදාන අල්ලා ගැනීම වලින් සම්පූර්ණයෙන්ම මිදුණා නම් පින්වත්තුනේ ඒ කෙනාට කියනවා විමුක්තා කියලා කියනවා. මිදුණා මිදුණ කෙනා කියලා කියනවා. තේ සුවිමුක්තා විශේෂ වශයෙන් මිදිච්ච කෙනා කියලා කියනවා. ඒ කෙනාට තව විශේෂ වශයෙන් කේවලී කියන වචනේ පාවිච්චි කරනවා. ආන් ඒ සත්‍යයටත් පින්වත්තුනේ කේවලී නම් වට්ටන්තේ සම්නත්ති පඤ්ඤප්පනාය ඒ කෙනාටත් පරිවර්තයක් පනවන්න බෑ කියලා කියන. ඒ කියන්නේ පරිවර්තනයේ වෙවි නැවත ඉපදෙමින් මැරෙමින් යන ගමනක් ගැන කියන්න බෑ. ඇයි? හේතුව පින්වතුනි, උපාදාන ශේෂ නැතිව සියල්ල දුරු කරලා අවසාන වෙච්ච නිසා. එතකොට පින්වතුනි අපි දැන් සාකච්ඡා කළා කාරණා දෙකක්. තුන්වෙනි කාරණාව තමයි පින්වතුනි කතමංච භික්කවේ සංඥා. මොකද්ද මහණෙනි සංඥා කියලා කියන්නේ? මොකද්ද පින්වතුනි සංඥාව කියලා කියන්නේ? හඳුනා ගන්නවා. අපිට මේ ලෝකයේ තියෙන යම් යම් දේවල් හඳුනා ගන්න එතනක් තියෙනවා ආයතන හයක්. චෛමේ භික්කවේ සංඥා, රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. අයං උච්චති භික්කවේ සංඥා. මහණෙනි සංඥා කියන්නේ මෙන්න මේවට. එතකොට පින්වතුනි අපි ඇහෙන් හඳුනා ගන්නවා රූප වශයෙන්, කනෙන් හඳුනා ගන්නවා ශබ්ද වශයෙන්, නාසයෙන් හඳුනා ගන්නවා ගඳ සුවඳ වශයෙන්, ඒ වගේම කටෙන් හඳුන ගන්නවා විවිධ අඹුණු රස, තිත්ත රස ආදී රස වශයෙන් ශරීරයෙන් ස්පර්ශය, සීත, උණුසුම් ආදී වශයෙන් ස්පර්ශයේ මනසට ධර්ම නැත්නම් චිතවිලි. එතකොට මෙන්න මේ අපි මේ හඳුනා ගන්නා ලද මේ සියල්ලක්ම පින්වතුනේ අසඤ්ඤාව කියලා කියනවා. ඊළඟට අපි දකින්න ඕන මොකද්ද පින්වතුනේ සංඥා සමුදය. කොහොමද සංඥාව සමුදය වෙන්නේ? මේ සංඥාව සමුදය වෙන්නේ පින්වතුනි අපි මේ ඒ හඳුනා ගන්න නිසා ඒ නිසා ඒ සමුදය අපි නිරෝධය බවට පත් කරගන්න ඕන නිරුද්ධ කරන ක්‍රමමාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඊළඟට බුදුහාඳුරෝ දේශනා කරනවා යම් කෙනෙක් යමක් හඳුනාගත්තා නම් හඳුනාගෙන ඒකෙන් යම් සුවයක් සොම්නසක් සතුටක් වින්දා නම් ඒකට කියනවා සංඥාවේ ආස්වාදය කියලා ඒ වගේම ඒ ලබාපු ආස්වාදයේ ස්ථාවරව නොපැවති ඒක වෙනස් වෙන විපරිණාමයට යටත්ව පවතින දෙයක් නම් ඒකට කිව්වා සංඥාවේ ආධින ආධිනවේ කියලා. ඒ වගේම එහෙමනම් පින්වතුනි මොකද්ද කරන්නට ඕනන්නේ? ඒ පිළිබඳ තියෙන චන්දරාගය අපි අත්හැරලා දාන්නට ඕන. ඇලීම, අල්ලා ගැනීම, ඇති කරගන්නා තණ්හාව සම්පූර්ණයෙන් අපි අත්හැරලා දා ගන්නට ඕන. ඒකට කියනවා පින්වතුනි චන්දරාග පහනාය කියලා. එතකොට පින්වත්නි මෙන්න මේ කාරණා හතෙන් සංඥාව දැනගන්නවා සංඥා සමුදය දැනගන්නවා සංඥා නිරෝධය දැනගන්නවා සංඥා නිරෝධ ගාමිනී පටිපදාව දැනගන්නවා සංඥා ආස්වාදය දැනගන්නවා සංඥා ආධිනවය දැනගන්නවා සංඥා නිස්සරණය දැනගන්නවා මෙන්න මේ ටික යමෙක් හරියට තේරුම් ගත්තනම් පින්වත්නි ආන් ඒකනට පුළුවන්කම තියෙනවා විඥානේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ අන්නේ සියල්ලෙන් අත්හැරිලා මිදිලා නිදහස් වෙ වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ ආන් එයාට කියනවා කවුරු කියලාද පින්වතුනේ සුපටිපන්න පුජ්‍යලයා කියලා කියනවා එතකොට ධර්මයේ විනය තුළ නිම විදිහට බැසගත් කෙනා කියලා කියනවා ඒ වගේම ආන් ඒ කෙනාට පින්නතුනි මේ සියලුම සංඥා නිබ්බිදා කරන්න, විරාගය කරන්න, නිරෝධය කරන්න පුළුවන්කම ලැබුණා නම් ඒ කෙනා තුළ පින්වතුනි උපාදාන ඉතුරු වෙන්නේ නැහැ. අල්ලා ගැනීම, බැඳීම සසරට සත්‍යයක් අරන් යන ඒ බැඳීම් සමුදාය ශේෂ වීමක් වෙන්නේ නැහැ. ආන් ඒ නිසා කියනවා අනුපාදා විමුක්තා සියල්ලෙන් නිදහස් වෙච්ච කෙනා කියලා කියනවා. තේ සුවිමුක්තා විශේෂ වශයෙන් මිදිච්ච කෙනා කියලා කියනවා. ඒ කෙනාට කියනවා කේවලීනම් ඒ වගේම තමයි කේවලීනෝ වට්ටන්තය සම් නක්ති පඤ්ඤාපනාය ඒ කිනාට පරිවර්තයක් පනවන්න බෑ. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ආය උත්පත්තියක් ලබන්නේ. ඒ කියන්නේ පින්වත්නි මෙතෙක් අපි කතා කරපු මේ කාරණා තුනේ රූපය පිළිබඳ ඒ කුසල් සිත් හට අටම දකින්න නුවණින් දකින්න පුළුවන් කෙනාට අවබෝධ කරගන්න පුළුවන් කෙනාට වේදනාව පිළිබඳ කරුණු හතම අවබෝධ කරගන්න පුළුවන් කෙනාට සංඥාව පිළිබඳ කරුණු හතම අවබෝධ කරගන්න පුළුවන් කෙනාට පින්නතුනි කවුද දැන් මෙතන මේ ඉන්නේ සියල්ලෙන් නිදහස් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් එතකොට බුදුරජාණන් වහන්සේ අපිට මේ කාරණාවලින් පැහැදිලි කරන්න පින්නතුනේ මේක ශ්‍රවණ මාත්‍රයක් බවට පත් කරගන්න එපා. මේ ධර්මය තමන් ප්‍රායෝගික කරගන්න පුළුවන් නම් මේක තමන්ට සාන්දෘෂ්ටික කරගන්න පුළුවන්. මේ ධර්මයේ විපාකය මේ ජීවිතයටම එකතු කරගෙන මේ ජීවිතය තුළදීම පින්වතුනි මඟඵල නිවන කියන මේ නවයේම සාක්ෂාත් කරගැනීමේ හැකියාව අප්‍රතිහත ධෛර්යයෙන් කැපවීමෙන් කටයුතු කරන ශ්‍රාවකයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව කතමංච බික්කවේ සංඛාරා සංඛාරා කියලා කියන්නේ මොනවද පින්වතුනි? රැස් කරනවා. සංඛාර කියලා කියන රැස් කරනවා. මෙහිදී බුදුහාඳුරෝ දේශනා කරනවා චෛමයේ භික්කවේ චේතනා කායා හයක් තියෙනවා. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. එතනත් අර විදියටමයි පින්වත්නි මේ ටිකට කියනවා මොනවද සංඛාර කියලා. ඈ ඇහෙන් රැස් කරනවා, කනෙන් රැස් කරනවා, නාසයෙන් රැස් කරනවා, කොට මේ කියන පින්වතුනේ මේ ලෝකෙට විවර වෙන පසින්දුරන් සහ මනස කියන මේ ආයතන හරහා හරහා ගෝචර කරගන්නා මේ සියල්ලම තමයි පින්වතුනේ සංඛාර කියලා කියන්නේ. එතකොට ආන් ඒ ටික පින්වතුනි අපි සමුදේ වන හැටි දැනගන්න ඕන. මේවා එතකොට සමුදේ වෙන්නේ මොනවා හින්දාද? මේවා විඳින්න යන හින්දා. මේවා හඳුනා ගන්න හින්දා. ඒවා සංඥා කරගත්ත හින්දා. ඒ නිසා පින්වතුනි අපි ඒක නිරුද්ධ කරලා දාන්න ඕනේ. නිරුද්ධ කරන ක්‍රමවේදය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ආන් එහෙමනම් පින්වතුනි තවත් කාරණා තුනක් අපිට දකින්න කියලා බුදුහාරෝ සිහිපත් කරනවා. මේ සංඥාවේ ආසාදයේ දකින්න. පින්වතුනි මේකෙන් අපි යම්කිසි කෙනෙකුට හඳුනා ගැනීම හරහා ඇහෙන් රූපයක් හඳුනාගත්ත නිසා යම්කිසි සොම්නසක් සතුටක් ඒ සිතුවිල්ල තුලින් අපිට අරගෙන ආවනම් ආන් ඒකට කියනවා පින්වතුනි සංඥාවේ ආස්වාදය නමුත් ඒ ලබාගත් ආස්වාදයේ එහෙම තියෙන්නේ වෙනස් වෙනවා විපරිණාමයට පදනම් වෙච්ච අනිත්‍යතාවයෙන් යුක්තයි නම් ආන් ඒක තමයි ඒකේ ආධිනවය කියලා කියන්නේ එහෙමනම් පින්වතුනි, ඒ පිළිබඳ කෙනෙක් ඇති කරගන්නා චන්දරාගය සම්පූර්ණයෙන් දුරු කරගන්න කියනවා. චන්දරාග පහනාය කියලා කියනවා. සම්පූර්ණයෙන් චන්දරාගය දුරු කරාට පස්සේ ආන් ඒ කෙනා කොතෙන්ද දෙන්නේ පින්වතුනි? සුප්පටිපන්නේ ඉතාම නිවැරදි මඟට පිළිපන් කෙනා බවට පත් වෙනවා. ධර්ම විනයේ හැසුරුණු කෙනා බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි සංඤස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නෝ සංඥාව සම්පූර්ණයෙන්ම නැති කරපො දුරු කරපො අහෝසි කරලා දාලා මේ ඒ පිළිබඳ කිසිම විදිහක උපාදාන ස්වභාවයක් නැත්තටම නැති කරලා දාපු කෙනා බවට පත් වෙනවා ඒකට කියනවා සුපටිපන්නෝ කියලා ඒ විතරක් නෙමෙයි පින්වතුනි එතනින් සම්පූර්ණයෙන් මෙයා මිදුණට පස්සේ එයාට කියනවා පින්වතුනි නිරෝධා අනුපාදා විමුක්තා නිරුද්ධ කළාට පස්සේ ආයි උපාදානයක් එයා ළඟ නැහැ ඒ නිසා මිදිච්ච කෙනා කියලා කියනවා තේ සුවිමුක්තා විශේෂ වශයෙන් මිදිච්ච කෙනා කියලා පැහැදිලි කරනවා ඒ වගේම කේවලී කියන වචනේ පාවිච්චි කරනවා අන්න එහෙම කෙනාටත් පින්නතුනේ ඒකේවලීනම් වට්ටන්තය සම්නප්ති පඤ්ඤාපනා ඒකනාටත් පරිවර්තයක් පනවන්න බෑ. ඒ කියන්නේ පින්නතුනේ සංඥාව මේ සත්‍යඥාන නැත්නම් ඒ කාරණා හතපදනම් කරගෙන සම්මා දිට්ඨිගත නුවණින් ඇත්ත ඇති සැටියෙන් ඒ සියල්ල පසක් කරගත්තනම් යම් සත්‍යයක් ශ්‍රාවකයෙක් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒ කෙනාට මරණින් පස්සෙ යන්න තැනක් නැහැ. ඇයි යන්න තැනක් නැත්තේ පින්වතුනි මේ ජීවිතේ උපාදාන සියල්ල අත්හැරලා දාලා බෙදීම් සියල්ල බැඳීම් සියල්ල විනාශ කරලා දාලා අවසාන නිසා. එතකොට පින්වත්නි අවසාන කාරණාව මේකෙදි බුදුහාමුදුරෝ දේශනා කරනවා කටපංච භික්කවේ විඥානං ජය මේ භික්කවේ විඥාන කාය කියනවා මහණෙනි විඥාන තියෙනවා හයක් චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන පින්වතුනි මෙන්න මේකට කියනවා විඥානය කියලා. එතකොට මේ විඥාණය සමුදේ වෙන්නේ කොහොමද පින්වතුනි? නාම රූප නිසා. නාමයයි රූපයයි. එතකොට පින්වතුනි නාම රූප කියලා කියන්නේ සත්වයේගේ සංසාරයේ පැවැත්ම. නාම රූප නිරුද්ධයි කියලා කියන්නේ නිර්වාණය. නාම රූප පවතිනකන් සංසාරයේ තියෙනවා නාම රූප නිරුද්ධ නම් සංසාර ගමන එතනින් අවසానයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට නාමය රූපය හොඳින් හඳුනා ගන්න කියන කාරණාව මෙතෙන්දී ඉස්මතු කරලා පෙන්නනවා එහෙමනම් මේ නාම රූප දෙක අපි නිරුද්ධ කළා දාන්නට ඕනේ ඒ නිරුද්ධ කරන ක්‍රමවේදය තමයි පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා සම්පූර්ණයෙන්ම විඥානය නිරුද්ධ කළාට පස්සේ ආන් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි මොකද්ද? මේ හරහා නැත්නම් විඥානයේ නිසා යම් කෙනෙකුට යම් ආස්වාදයක් අදුතක් දනුණා නම් ඒකට කිව්වා පින්වතුනි විඥානස්ස ආස්වාදෝ ආස්වාදෝ නමුත් ඒ ලබන ආස්වාද ස්ථාවර තියෙන්නේ වෙනස් වෙනවා විපරිණාමයට යටයි ඒ හින්දා ඒකට කිව්ව පින්වතුනි මොකද්ද ආදීනවය කියලා. එහෙමනම් ඒ වෙනස් වෙන සුළු යමක් පිළිබඳ යමෙක් කැළීමක් ඇති කරගන්නවා නම් පින්වතුනි ඒක දුක්ඛ සහගතයි උපාදාන සහිත සංසාරට බැඳීමක්. එහෙමනම් ඒ පිළිබඳ පවතින සියලු චන්දරාග ප්‍රහාණය කරන්න යම් කෙනෙකුට හැකියාව තිනුනම් ආන් ඒ කෙනාට කියනවා කවුරු කියලාද පින්නතුනේ සුප්පටිපන්න කුච්චලයා කියලා කියනවා. ඒ උතුම් වූ නිවන් මඟට බැසගත් අවදාළ සියලු ක්‍රමවේද පරිපූර්ණේ කරන ධර්ම විනී හැසිරෙන ශ්‍රාවකයා කියලා කියනවා. එතකොට අන්න එයාට පුළුවන්කම ලැබෙනවා මොකද්ද පින්නතුනේ විරාගාය නිරෝධාය අනුපාදා විමුක්තා මේ සියලු දේවලින් මිදීමේ හැකියාව ඒ කෙනාට තියෙනවා සුවිමුක්තා විශේෂයෙන් මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවා මෙන්න මේ කෙනාටත් බුදුහාමුදුරෝ දේශනා කරනවා පරිවර්තයක් පණවන්න පුළුවන් කමක් නැහැ කියන. අන්න බලන්න පින්නතුනේ මෙහිදී බුදුහාමුදුරුවෝ හරි ලස්සනට මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා අපිට. මොනවද අපිට දැන් බලන්න කිව්වේ පින්වතුනේ රූපය වේදනාව සංඥාව සංඛාරය විඥාන කියන මේ පහට අපි කියනවා පංචස්කන්ධය කියලා මේ පංචස්කන්ධය අපිට බලන්න කිව්ව කොහමද රූපය මොකද්ද වේදනාව මොකද්ද සංඥා මොකද්ද සංඛාරය මොකද්ද විඥානය මොකද්ද මේ පහම සමුදේ වෙන්නේ කොහොමද? මේ පහම නිරුද්ධ කරන්නේ කොහොමද? මේ පහම නිරුද්ධ කරන ක්‍රමවේදය මොකද්ද? ඒ වගේම මේ පහේම ආස්වාදය දකින්න කිව්වා, මේ පහේම ආධිනවේ දකින්න කිව්වා, මේ පහේම නිස්සරණේ දකින්න කිව්වා. මේ සත්‍යවිද කුසල් කෙනෙක්ගේ සිතක් තුළ පහළ කරගත්තා නම් පින්වතුනි, ඒ කෙනා සුවිමුත් සියල්ලෙන් මිදිච්ච කෙනා බවට පත් වෙනවා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන කතංච භික්ඛවේ භික්ඛු පිවියුදූප පරික්ඛී හෝති මෙන්න මේ කෙනා කාරණා තුනක් සම්පූර්ණයෙන් දුරු කරපු කෙනා බවට පත් වෙනවා මොනවද පින්නතුනේ මේ කාරණා තුන ඉද භික්ඛවේ ධාතුූප පරික්ඛී මේ සස්නෙහි මහන යම් ශ්‍රාවකයෙක් පැවිද්දෙක් හෝ ගියෙක් හෝ වේවා ආයතන වශයෙන් විමසා බලයිනම් ඒ වගේම පින්වත්නි ධාතු වශයෙන් විමසා බලන් බලයිනම් පටිච්ච සමුප්පාද වශයෙන් විමසා බලන්න. දැන් මෙතන බලන්නකො අපි මේ ශරීරය ගැන අපි බැලුවා පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් ඒක ධාතු වශයෙන් බැලීමයි. ඒ වගේම මෙතනදී අපි බැලුවා පින්වත්නි චක්කසෝත ගාන ජීවහා කාය කියලා ඒ ඔක්කොම ආයතන වශයෙන් බැලීම. ඊළඟට අෂ්ඨාද ආදීනව නිස්සරණ හැටියට බැලුවා. ඒ වගේම තමයි යමක් හට ගන්නවා, හට ගන්න හේතුවක් තියෙනවා, නැති කරනවා, නැති කරන මාර්ගයක් තියෙනවා. අපි ඒ විදිහට බැලුවා. ඊළඟට ආස්වාදයේ බැලුවා, ආධිනවේ බැලුවා, නිස්සරණේ බැලුවා. ඒ කියන්නේ පින්වත්නි යම් ඵලයක් හටගන්ට අදායක වන හේතු අපි නැති කරනවා හේතුඵල න්‍යාය අනුවත් මේක බැලුවා. එතකොට පින්වත්නි මෙන්න මෙතෙන්ට යම් කිසි ශ්‍රාවකයෙක් ආවා කියලා කියන්නේ මහාන ත්‍රිවිධ උපරි පරීක්ෂා ඇති වෙයි. ඒකල තුන් ආකාරයක හික්මීමක්. ඒ ශ්‍රාවකයා තුළ ඇති වෙනවා. මෙන්න මේ හත් තැනම යම් කෙනෙක් ඊටාම නිවන තත්ත්වයටපත් කරගත්තා නම් ආන් ඒ කෙනාට කියනවා පින්වතුනේ මුසිතම් භ්‍රමචරියං කතං කරණියන් නාපරං ඉත්තත්හාය බඹසර රස අවසන් කළා. එතකොට පින්වතුනේ භ්‍රමචරියාව රකින්නවා කියලා කියන්නේ මොකද්ද එහෙමනම්? පින්වතුනේ ඒ කෙනා මේ සංසාරයේ පැවැත්ම අවසන් කළා කියන එකයි. මේ අනවරාග සංසාරයෙන් එතර වෙලා උතුම් වූ නිර්වාණයට ගමන් කළා කියන එකයි. එතකොට පින්වතුනි අපිට මේ අෂ්ටදොස්ත ස්ථාන වලින් නිදිලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල පුණ්‍යවන්ත මනුස්ස ජීවිතයක් ලබාගෙන ඉන්න මාත් ඔබත් අපි හැමදිනාටම මේ ධර්මයේ සාන්දෘෂ්ටික ධර්මයක් බවට පත් කරගන්න පුළුවන් නම් මේ අත්භවයේ තුල දෙන අනවරාග සංසාර ගමන නිමා කිරීමේ හැකියාව අපි හැමදිනාටම ලැබෙනවා. ආන් ඒ නිසා හැමෝම අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරන්න මේ ධර්මයේ නැවත නැවත අහන්න මෙනෙහි කරන්න සිහිපත් කරමින් ඔබ හැමදින දෙනාට මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම ධර්මාවබෝධයෙන් සිද්ධ වේවා කියලා මං ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සිරදනාටම පෙරවන් සරණයි සැදැවතුනි ඔබ පවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ රාගම වල්පොළ ශ්‍රී විමල රත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් ප්‍රති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද ගලහ පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. साधु साधु साधु Isyan Nabuang අනුග්‍රහය රස පදමච ඔරිජිනල් සිම්මාලු ශිප්